ධාතු ලැබීම මෙසේ දුටු ගැමුණු මහරංජුරෝ ධාතු ගර්භයෙහි කර්මාන්ත නිමවා තුදුස්වක් ලක් දවස් විහාරයට ගොස් මහා සංඝයා වහන්සේ රැස්වනසේක් වයි ආරාධනා කළේ එවේලෙහි තිස්දාසක් දෙනා වහන්සේ රැස්ලූසේක ඒවේලෙහි දුටු ගැමුණු රජ මහා සංඝයා වහන්සේ වැඳමිසේ දන්වන්නාහු ස්වාමීනි මම ධාතු ගර්භයෙහි කළ මනා කර්මාන්තේ කොට නිමවීමි සිත ඇසල මස මැදි පොහෝ දවස් උතුරු සලනකතින් ධාතු නිදානය වෙයි එසේයින් ස්වාමි දරුවන් වහන්සේ ධාතු ඇති තැනකින් දුනමැන වෙයි මහා සංඝයා වහන්සේට බාර කොට තෙමේ නුවරට ගියේය ඉංවිති භික්ෂු සංඝයා වහන්සේ ධාතුන් වහන්සේගෙනින්නට සමර්ථ කෙනෙකුන් වහන්සේ සොයනසේක් පුද පිරිවෙන වසන වයසින් සොළොස් ඇවිරිදිව සිටි ක්ෂීනාශ්‍රවසෝ නුත්තර සාමනේරයන් වහන්සේ දැක ඔබ කැඳවා වදාරනසේක් සෝනුත්තරයනි දුටු ගැමුණු මහරජ්ජුරුවෝ ධාතු ගර්භයෙහි කර්මාන්ත කරවා ධාතුන් වහන්සේගෙනෙන පිණිස මහා සංඝයා වහන්සේට භාර කළෝයේ එසේහෙයින් ධාතුන් වහන්සේ තොප විසින් ගෙනනු මැනවැයි වදාලසේක නැවත මහා සංඝයා විසින් වදාරන ලද බස්වැසූ සාමනේරයන් වහන්සේ ස්වාමීනි මම ධාතුන් වහන්සේ ගෙනෙමි ධාතුන් වහන්සේ කොයි වැඩ සිටිනසේක්දයි විචාලසේක එසේ විචාල සාමනේරයන්ට මහා සංඝයා වහන්සේ වදාරණසේක් සෝනුත්තරයනි අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරානුවර සල්ගස් දෙක මධ්‍යයෙහි පැන වූ යහන්නගේ නොසිටින සෙයියාවෙන් වැදහෙවසක් දෙව් රජකඳවා වදාරණසේකුන්. මාගේ අටදෝනයක් පමණ ධාතුන් වහන්සේ අතුරෙන් එක් ද්‍රෝණයක් පමණ ධාතු කෝලිය රජදරුවන් විසින් පූජා කරනු ලබන්නෝය ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාදීපයෙහි රුවන්වැලි නම් දාගැබෙක්හි පිහිටන්නේ යයි වදාලසේක නැවත බුදුන් පිරිනිවන් පෑ කලද්‍රෝණ නම් බමුණු ආචාරීහු ධාතු අටකොට සංකොට අට රට සජදරුවන්ට බෙදා දුන්හ ඒ රංජරුවෝ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පූජා සත්කාර කොට ධාතු වඩාදා ගම්බඳ වූයේ ඒ දාගම් අතුරෙන් රාමං ග්‍රාමයෙහි කෝලිය රජදරුවන් විසින් බඳවන ලද දාගබ මාවතුරෙන් බිඳීදා කරඬුව මුහුදට වැද රුවන් වැලි මත්තෙහි සවනක් රසින්දිලියමින් තුබූයේය එසමයෙහි මාංජේරික නම් නාග භවනයෙහි නයි ධාතු කරඬුව දැක නාග භවනයට ගෙන ගොස් මහා කෙල නම් නාරජ්ජුරුවන්ට දැන්නූහ ඒත පුල්්‍ය සූ මහ කෙල නම් නාරජ දස කෙලක් නයින් පිරිවරං අවුත් සුවඳින් මලින් මහත් නූ පූජා සත්කාර කොට කන්දජ රිදී දජ මුතු දජ පබලු දජ මැණික් දජ සත්රුවන් දජ නංවා පංච අංගික තූර්ය නාදයෙන් මාත්නු පූජා සත්කාර කොට දාකරඬුව ඉන්ද්‍ර නීල මාණික්ක කරඬුවේ කිතබා තමයි සිංගෙන මහත්නූ පූජා සත්කාරයෙන් ධාතුන් වහන්සේ නාග භවනයට ගෙන ඇර සයානු කෙලක් ධනය ධාතුන් වහන්සේට පූජා කොට සත්රුවනින් දාගයක් කරවා ධාතුන් වහන්සේ ඒදාගෙයි පිහිටුවා පූජා සත්කාර කරන්නේය නැවත මහසුම් මහතෙරුන් වහන්සේ අජාසත් රජ්ජුරුවන් ලවා ධාතු නිධානය කරවන සේකුන් රාමග්‍රාමයෙහි ධාතුන් වහන්සේ තබා සෙසු සත් රට ධාතුන් වහන්සේගෙන ඇර රංජුරුවන්ට දී වදාලසේක ඒ අජාසන් රංජුරු රාමග්‍රාමයෙහි ධාතුන් වහන්සේ නොදැක ස්වාමීනි කුමක් පිණිස රාමග්‍රාමයෙහි ධාතුන් වහන්සේ නොගෙනෙන ලදදැයි විචාල එවේලෙහි ඔබ වදාරනසෙක් දේවහිනි ඒ රාමග්‍රාමයෙහි ධාතුන් වහන්සේට තීර්ථකයන්ගෙන් උපන්දවනත මතු එන දවස ලංකාදීපයෙහි රුවන්වැලි නම් මහදාගබක ඒධාතුන් වහන්සේ පිහිටනසේකැයි රජ්ජුරුවන්ට වදාලසේක නැවත ධර්මාශෝක රංජුරුවෝ අජාසන් රංජුරුවං කර වූ ධාතු නිධානය උගුලුවා පියා ධාතුන් වහන්සේ බලන්නෝ සත් ද්‍රෝණයක් ධාතු දැක අටවැනි ධාතු ද්‍රෝණයෙන් දැක සංඝයා වහන්සේ විචාරන්නෝ ස්වාමීනි අනික් ධාතු ද්‍රෝණය කොයි දැයි විචාලෝය එසේ විචාල රංජුරුවන්ට රහතුන් වහන්සේ වදාරණසේක් දේවයිනි කෝලිය රජදරුවන් විසින් බඳවන ලද දාගබ පිහිටි ධාතුන් වහන්සේ මාවතුරෙන් දාගැබ බිඳී දාගැම් කුසෙතු බුදා කරඬුව මහමුදට වනේ එසේ ගියදා කරඬුව නයි දැක තමන්ගේ මාංජේරික නම් නාග භවනයට ගෙන ගොස් මා කෙලනා රජුන්ට දී පූජා කෙරෙති වදාළසේක එබත් ඇසූ ධර්මාශෝක රංජුරුවෝ මහා සංඝයා වහන්සේ වැඳ දන්වන්නෝ ස්වාමීනි නාග භවනය නම් මාගේ ආඥාව පවත්නේය ඒ ධාතුන් වහන්සේගෙන්වා ගනිමි දන්වූයේ එසේ දන්නු රංජුරුවන්ට රාතුන් වහන්සේ වදාරන සේක් දේවයිනි ඒ ධාතුන් වහන්සේ මතු වෙන දවස ලංකාදීපයේ දුටු ගැමුණු නම් රජෙක් රුවන් මැලි නම් දාගබක් බඳවා ඒ ධාතු ඒ දාගම්හි පිහිටුවන්නේය එසේහෙයින් ඒ ධාතුන් වහන්සේගෙන් වීමෙන් ප්‍රයෝජන නැතයි වැළකූසේක නැවත රහතුන් වහන්සේ වදාරනසේක් එසේහෙයින් සෝනුන්තරයනි තෙපිමාංජේරික නම් නාග භවනයට ගොස්ම් මේ හැම අපකී සරුප මහා කෙලනා රංජුරුවන්ට කියා ධාතුන් වහන්සේ සෙට ධාතු නිදානයට ගෙන එවයි වදාලසේක එතෙපුල් ඇසූසෝ නුත්තර සාමනේරයන් වහන්සේ යාපත ස්වාමීනී ගිවිස තමන් වහන්සේ වැඩහිඳින පුද පිරිවෙනට වැඩවදාලසේක දුටු ගැමුණු මහරජ්ජුරුවෝ නුවරට ගොසුම් බෙරලවන්නෝ සෙටදා ගැබැහි ධාතු නිධානය වන්නේය එසේයින් නුවරවැස්සෝ තම තමන්ගේ විබවානුරූපයෙන් සැරසී සුවද මල්ලාදියෙන් ඇරගෙන දාගම් අලුවට රැසුවෙත්වයි කියා මේ සැටියේ බෙරලවූයේ ඉක්මිති සක්දෙව් රජ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා මෙසේ නියෝග කෙලේය සෙට මහදා ගැබෙහි ධාතු නිධානය වෙයි තෙපිත් ගොස් සියලු ලංකාදීපය විශේෂ කොට සරහවයි සම්මත කෙලේය විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාද වෙනි දවස් එකුම් සියයක් යොදුම් පමණ ලංකාදීපය වලගොඩ පරුවත යන මේ සියල්ලම අන්තර්දාන කොට බෙරසක් මින් සමකොට රිදී පටහා සමාන වැලි අතුට පසු වනක් මලින් සරසාහත් පසින් පූර්ණ ඝට පංක්තියින් තබා සියලු මේ ලක්දිව වටකොට තිරයක් ඇද මුදුනේහි සුදු වියන් බැඳ පොළොතෙලෙහි පියුම්ද දියෙහි පියුම්ද ආකාශයෙහි ඕලම්භක නම් එල්ලෙන්නා වූ පියුම්ද දක්වා අලංකෘත කොට සරහන ලද සුධර්මානම් දිව්‍ය සභාවමින් සරහාමීයේ මහමුද රලසිදී සරකරා බහලා කකාරාගත් මී කිරි ඇතිලියක් මෙන් මීරිසි සිල් පෙන්වියේ පස්වනක් පියුමෙන්ද ඒ මුහුද සැරසුනීය ඒ මාගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සක්වල ගබ බුදුන් මව කුසේ උපන් දවස් මෙන්ද බුදුවන දවස් මෙන්ද සැරහුණේය ඉක්මිති රංජුරුවන්ගේ රාජනියෝගයෙන් නුවර වැස්සෝ රැස්ව රාජවීතියෙක් කසලර හැමද මුතුසුනු හා සමාන සුදු ඇලි අතුට ලද පස්මල්ලාදීන් අතුට අනේක ප්‍රකාර පෑයින් ගිලියන ධ්වජ පතාකානංවා පුංකලස් තබා කෙහෙල් තොරණ පංකීන්ද මල් තොරණ පංකීන්ද පිලි තොරණ පංකීන්ද යන මේ අනේක ප්‍රකාර තොරණින් හා මල්ලගේ පාන්නගේ ඉදිකොට නුවර සැරහූයේ දුටු ගැමුණු රජද එවේලෙහි සතර වාසල් දුර දුප්පත් මිනිසුන් අනුභව කරනු පිණිස මියුරු ආහාරද නොයෙක් වර්ගයේ කැවුම්ද මී පැන් උක් පැන් කස පැන් ඇට කිසෙල් පැන් මේ ආදී අටලොස් වර්ගයේ පාන වර්ගයන්ද සුවඳ කවාතු බූ සිසිල් පැන්ද මල් සුවඳද පිළි පළඳනාද පසුම් පලවතින් යුක්ත බුලත් පුවක් කඩද යන මේ සියල්ල තැම්බවීය ඉක්මිතියේ දුටු ගැමුණු මහරජ උදාසන සුවඳ පැන් සොලොසුන් කලයකින් නහා රංසලු ඇඳ සූසැට ආභරණයෙන් සැරහිමියුරුවාහාර අනුභවකොට ඇඹුල මල් පැහැබඳුගු අසුන් සතර දෙනෙකුම් යොදන ලද උතුම් රථයකට නැගී සරහන ලද කඩොලැතු තමන් නැගිරථයට ඉදිරිකොට රම් කරඩුව වූ හිස තම්බා ධවලංචන්ත්‍රය ඉසලවා සිටියේය ඒ ඇසිල්ලෙහි සංදෙවු රජෙහුගේ දිව්‍යංගනාවන් හා සමානරූ ඇති අනේක ප්‍රකාරයාභරණයෙන් සැරහුණු සොළොන්දහසක් බිසෝවරුන් හා නොයෙක් ස්ත්‍රීවු රංජුරුවන් පිරිවරා නික්මුණා ඉක්මිති නන්දිමිත්‍රාදී දසමායෝධයන් එකොළොස්දාස් එකසියයක් පමණ සිටියෝධයන් හා සූරංග සෙනගහා කුරුම්කුදුම් හාරාජාමාත්‍යයන් හායනමෙකී සියල්ලෝම රංජුරුවන් පිරිවරා නික්මුණාහුයේ නැවත අටෝරා දහසක් පුරුෂයෝද අටෝරා දහසක් ස්ත්‍රීහුද මල් කරඩුද දඩු ඇට පහන්ද පංචවර්ණයෙන් යුක්ත දජපතාකාදගෙන රංජුරුවන් පිරිවරාගත්හ මෙසේ දුටු ගැමුණු මහරජ එදවස් මහත්ලු රාජයිශ්වර්යයෙන් යුක්තෙව නන්දන වනෝධ්‍යානයට ගමන්ගත් සක්දෙව් රජවුමින් ධාතුනිධාන ස්ථානයට නික්මුණේය එවේලෙහි රජු ඉදිරියේ නටන්නෝද ගී කියන්නෝද නික්මුණාහ බෘංගවීනා නකුලවීනා දන්දරවීනා බ්‍රහ්මවීනා කයිතාලං රසුතාලං සමුත්තාලං හස්තතාලම්ද දෙදුරු බෙර පනා බෙර ගැට බෙර රෝද බෙර මහ බෙර එකස් බෙර ලෝහ බෙර තලපර විරන්දම් තම් නැට්ටම් නිසාන සමුද්‍ර ගෝසාරණ රංග ගෝසා දැක්කි උඩැක්කි දෞර සක්පංචමී ආදී බේරිනාදයෙන්ද රම්සක් රිදීසක් රුවන්සක් කැලිසක් කරසක් යුවලසක් දකුණසක් පාරන්සින්නම් රිදිසින්නම් රුවන්සින්නම් රන්ධාරාරිදිධාරා රුවන්ධාරා දළධාරා දළයම් ලෝහම් ගවරයම් විජයෝද්ධවනි ඔත්තුතන් තිරිපට සිරිවිලියන මෙකී කාල જાතියෙන්ද හස්තින්ගේ කුංචනාදයෙන්ද අස්වයන්ගේ හේසාරවයෙන්ද රතරෝදයෙහි නිම්වලල්ලෙහි සම්දයෙන්ද සිනහඬමින් ගසන්නා වූ බලවත් සම්දයෙන්ද යන මෙකී සම්දයෙන් යුගන්දර පරුවත සමීපයෙහි සාගරනාදයක් මෙන්ද පොළෝ පැලී යන කලක් මෙන්ද ගෝසාව පැවැත්තේය එවේලෙහි පුද පිරිවෙන වසන සොලොස්න විරිදි සෝනුත්තර සාමනේරයන් වහන්සේ දුටු ගැමුණු රජු දාගබ ධාතු නිදානයට නික්මුණු බේරි ഘോഷාවෙන් අසා අභිඥා පාදක කොට ඇති චතුර්ථ ධානයට සමවැද මහ පොළව පලාගෙන දිය කිමින්දගෙන යන්නේ දියකාව කුසේ පොළොව කිමිඳගෙන මාංජේරික නම් නාග භවනයෙහි මා කළ නම් නාග රාජයාං අභිමුඛයෙහි පෙනුනුසේක එවේලෙහි මා කළ නම් නාග රාජයාද තමා අභිමුඛයෙහි වැඩ සිටි සාමණේරයන් වහන්සේ දැක වහා හුනස්නින් නැගී සිට ඔබගේ ශ්‍රීපාදය වැඳ සුවඳ පැනින් පය සෝදවා සුවඳින් මලින් ඔබට පූජා කොට ඔබ හා සමග පිළිසඳර කතා කොට එකත් පස්වහිඳ ස්වාමීනී කොයි සිත අපගේ මේ නාග භවනයට වැඩිසේක් දැයි විචාලේය එසේ විචාලනා රජ අට සූනුත්තර සාමනීරයන් වහන්සේ වදාරණසේක් මාරජ ලංකාදීපයෙහි සිටයාම් හයි වදාලසේක එසේ වදාළ සාමනේරයන් වහන්සේටනා රජ කියන්නේ ස්වාමීනි කුමක් පිණිස ලංකාද්වීපයෙන් මේ මාගේ නාග භවනයට වැලිසේක්දයි විචාලේය මිනිස විචාල නාග රාජයා හට වදාරනසේක් ලක්දිව රජ කරවන දුටු ගැමුණු මහරජ රුවන් මැලි නම් දාගබ බඳවා දාගබ ධාතු නිදාන කරුණු පිණිස මා සංඝයා වහන්සේට භාර කෙලියේ රජුගෙන් එපවත් ඇසූ මහා විහාරයෙහි වැඩහිඳිනා තිස්දාසක් පමණ භික්ෂූන් වහන්සේ එක්තැන්ව වැඩහිඳ මෙසේ මට වදාලසේක සාමනේරයනි දුටු ගැමුණු මාරජ බැඳ වූ මේ රුවන් මැලිදාගම් වහන්සේ නිසා තුබුද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේ මහකෙල නම් නාගරාජයා සමීපයෙහි තුබූසේක එසේයයින් තෙපි ඔවුන් සමීපයට ගොසුන් අප සැමදෙනා වහන්සේ කීමි පවත්නේ නාරජහට කියා ධාතුන් වහන්සේගෙන වැයි මාතුප සමීපයටේවා වදාලසේක එසේයින් මම තොප සමීපයට යාමී වදාලසේක සාමනේරයන් වහන්සේ වදාළ බස්න සූමා කෙළ නම් නාගරාජයා පරුවතයකින් මඩනාලත් දෙකුමින් මාත්තු ශෝකයට පැමිණියේ මෙසේ සිටියේ අපි මේ ධාතුන් වහන්සේට පූජා සත්කාර කොට මේ තිරිසං ආත්ම භාවයෙන් මිදී මතු දිව්‍ය ලෝක සම්පත් අනුභව කරම්මයි සිතුම්හ මේ සෝනුත්තර සාමනේරයන් වහන්සේද මහත් නූරිද්ධානුභාව ඇතිසේක එසේයයින් ඉදින් මුන් වහන්සේ මේ දාගැබැයි තුබුවා දුටුසේක් වී නම් අප අත්මැඩ පියා ඇරගෙන යන්ට පොහොසත්සේක එබැවින් මා විසින් මුන් වහන්සේට ධාතුන් වහන්සේ නොදී දාගෙයින් ඉවත් කොට පුවමන වෙයි සිතා තමන්ගේ නාග පරිසත් කෙලවර සිටිවාසුල දත්තනම් බෑනනු දෙක වූහට අත් සංකොට ඔහු සවාධාතුන් වහන්සේ සඟවනු කැමැතිව සලකුණු දින එවේලෙහි වාසුල දත්තනම් වූ ඔහුගේ බෑන මයිලා කළ සංගිඥාව දැක දාගෙට ගොත්න් දාකරඬුව ඇරගෙන ගැලපියා මාමීරු පරුවත පාමුලට ගොස් මහත් නුනාග වේශයක් මවාගෙන වැද හොත්තේය ඒ කෙසේද අත්සාරසියයක් ගව් අට ඇති එක් දහස් දෙසියයක් ගව් දිගේති නොයෙක් දහස් ගණන් පෙනෙමවාගෙන මහත් නූරින්දි ඇතිනා රජතෙම මහාමීරු පරුවත පාර්සවයෙහි විසදූමයෙන්ද වහ්නියෙන්ද දිලියමින් දරන වැල බැඳගෙන රුවන්වැලි මත්තෙහි වැදහෙව තමාහා සදෘෂ වූ නොයෙක් දහසුගනං සර්පයන් විසින් පිරිවරණ ලදුව වැදහොත්තේය. එවේලෙහි සරුවක්ඥ පුත්‍ර වූ ප්‍රතිපත්තියට දිවිදුන්නා වූ ආර්ය පුද්ගල වූ සෝනුත්තර නම් සාමනීරයන් වහන්සේහා මාකෙලනම් නාගරාජයානං ආයුද්ධයෙහි ජයගන්නෝ කවුරුදෝහෝයි පරදින්නෝ කවුරුදෝහෝයි බලම්හයි බොහෝ දේවතාවෝද නාග සුපර්ණයෝදේ තැන්නිරස්සුව ඉක්මිති මහා කළ නම් නාගරාජයා තමාගේ බෑනනුවන් විසින් ධාතුන් වහන්සේ සඟවාපු බවදැන සාමනේරයන් වහන්සේට මෙසේ දැන්වීය ස්වාමීනිමා සමීපයෙහි ධාතුන් වහන්සේ නැතේසේයින් මේ නාග භවනෙහි කල් නොයවා වාගොසම් භික්ෂූන් වහන්සේටමාකී පවන් කියාවදාලමැනවේ එසේ කලමහා සංඝයා වහන්සේ අනිත් තැනකින් ධාතුන් වහන්සේ සොයනසේකැයි නාගරාජයා සාමනීරයන් වහන්සේට දැන්වීයේ එබස්න සූසාමනේරයන් වහන්සේ තමන් වහන්සේට මහා සංඝයා වහන්සේ කී පරින්දෙන් ආදියෙහි පටන් ධාතුන් වහන්සේ පරම්පරායෙන් නාරජුරුවන් සමීපයේත ආනියාව වදාරා ධාතුන් වහන්සේ තොප සමීපයේ හිමය කල් නොයවා දෙවයි වදාලසේක එවේලෙහි සාමනේරයන් වහන්සේ වදාළ තෙපුල් ඇසුනා රජසිතන්නේ මේවාංසේ මහානුභාව ඇත්තෝය කිසි උපායකින් ධාතුන් වහන්සේ මුන් වහන්සේද නොදීයවා පියන බව සුදුසු යයි සිතා සාමනේරයන් වහන්සේ කැඳවාගෙන දාගෙට ගොස් දාගෙයි සත්තුවන් දාගැබද එසේම සත්රුවනින් විසිතුරු දාගයද සාමනේරයන් වහන්සේට පෑයේය ඒදාගෙයි වර්ණනාව මා වංශයෙහි කියන ලදමැයියේ කෙසේදයත් අනේක ප්‍රකාර රුවණින් මනාකොට කරවන ලද්දා වූ දාගය දේශයින්ම විසිතුරු කොට බඳවන ලද්දා වූ දාගබද බැලුව මැනවයි සාමනීරයන් වහන්සේ කැඳවාගෙන දාගෙන් මෑතට අවුත් සඳකඩ පාන පබලුමය පියුම් මතුයෙහි සිට ස්වාමීනි මේදාගබැටද මේදාගෙටද මිලවදාළමැනවැයි දැන්වීය නාරජුට සාමනේරයන් වහන්සේ වදාරනසේක් මිලකීම් අපට නොපිළිවෙනයි වදාරා නැවතවදාරණ සේක් ඒකානුසියක් යොදුම් ලංකාදීපයෙහිම සියලු රට්නයෝ තොපගේ මේ දාගෙට මැඩගෙන වදනාමේ සඳකඩ පානත් නොවාගනේ යැයි වදාලසේක එබස් ඇසුනා රජ එසේ කල ස්වාමීනි මෙසේ මාත්ලූ පූජා සක්කාර ඇතිතැනින් ස්වල්ප වූ පූජා ඇතිතැනට ධාතුන් වහන්සේගෙන යාමට යුක්ත නොවෙයි දැන්වීය එසේ කීනා රජුට නැවත සාමනේරයන් වහන්සේ වදාරනසේක් එවැයිනි සම්යක් සම්බුද්ධයන් වහන්සේනන් සද්ධර්මය ගරු කොට වසන බවමුත් ආමිසය ගරු කොට නොවසන සේක සේහෙයින් තුකමේ විතරක් තබා සක්වල ගල පමණ සත්රුවන්ගේයක් මවාගේගේය සත්රුවනින් පුරාධාතුන් වහන්සේට පූජාකොට පරිහරණය කරන්න හෝවී නමුත් ධර්මාභිසේකයක් කොට ගන්ට අසමර්ථ බව වදාරා ඉක්මිති සාමනීරයන් වහන්සේ නාගරාජයාට වදාරන සේක් දුටු ගැමුණු මාරජ අදම ධාතු නිදාන කරන්නේය එසේයින් තොප මට නොලස්කොට මහාධාතුන් වහන්සේ දෙවයි වදාලසේක විශේෂාමනීරයන් වහන්සේ වදාළ බසට පසුනු බැස තමාගේ බෑන විසින් ධාතුන් වහන්සේ සඟවා පියන ලදැයි සිතා සාමනීරයන් වහන්සේට දැන්වීය ස්වාමීනි මේ මාගේ දාගැබෙහි ධාතුන් වහන්සේ ඇති බවත් නැති බවත් නොදන්නාසේක් දේවයිනි මට ධාතුන් වහන්සේ දෙවයි වදාරණසේක් මම නැතයි කියමි එසේ හේයින් මෙසේ දොඩා කම්කිම්ද ඉදින් ධාතුන් වහන්සේ දුටුසේක් වී නම් අරගෙන වැඩිය මැනවැයි දන්වීය එවේලෙහිනා රජුකී බස් ඇසූ සාමනේරයන් වහන්සේ ඒ නාගරාජයා අභුමිකයෙහි වැඩ සිටිසේක් සූක්ෂම වූ අතක් මවා එකෙනෙහිම මෙර පාමුලනා කලන් පිරිවරා වැදවොත් වූගේ බෑනාමුකයෙත අතපවා වදාරා ධාකරඬුව ඇරගෙන වදාරණසේක් නාගරාජය අපහාකාරිය සිද්ධ විය තොප සිටුවයි වදාරා සියුම් වූ මකුළුයක් යටි පිටින් දාමතු පිටින් කලුවන් පෑනුවන තෙක් පොළොව කිමිද අවුත් තමන් වහන්සේ වැඩහිඳිනා පුද පිරිවෙන පෙනුණුසේක ඉක්විති එදවත් සාමනීරයන් වහන්සේහා නාරජුගේ යුද්ධ බලම් අයිරැස්සූ දේවතාවන් ආනාග පර්ෂත් සාමනීරයන් වහන්සේ ජයගත් නියාව දැක සතුටුවේ ධාතුන් වහන්සේට පූජා සත්කාර කරන්නා හෝ සාමනේරයන් වහන්සේ සමඟ අවුත් විහාරයට වන්හේ මා කෙලෙනාග රාජයාද සාමනේරයන් වහන්සේ වැඩපුූවේලෙහි සාමනේරයන් වහන්සේ වංචාකොට යවාපීමි සතුටුගූයේ ළඟ සිටිය උන් බණවා කියන්නේ වහාධාතුන් වහන්සේදාගබට වඩිනානියායින් ඇරගෙන එන්නේ යැයි බෑනා සමීපයතමෙහි කාරයම් යවීයේ එවේලෙහි වාසුලෙදත්ත නම් නාගරාජයා තමා බඩතුබූදා කරඩුව නොදැක හිසතුබූ අතින් හඬමින් අවුත්න් මයිලා පාපිතෙහි තමා බඩින්දා කරඬුව හැරගත් බව මයිලාට දැන්වීයේ